ඒ නිසා ඒ ධර්මතාවය මේ භවයේදීම අවබෝධ කරගන්න තමයි සියලු දෙනාගේම ප්‍රාර්ථනාව බලාපොරොත්තු ආරම. අපේ බලාපොරොත්තුත් ඒකමයි ඒකටමයි බණ කියන්නේ. සසරින් නිවෙන්න. පසුගිය දේශනාවල දේශනා කරගෙන ආවා අපි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ නැවත පිළියෙල වෙන ආකාරයයි. ඒ තමයි සසර. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ නැවත පිළියෙල වෙනවා නම් සසර. ඒ පිළිබඳව පසුගිය දේශනාව දිගටම අහනවා පිරිස අහන පිරිසට හොඳට තේරෙයි. ඥාන ටික ඉපදුනාද නැද්ද කියලා ඒකම පරික්ෂණය කරන්නත් ඕනේ. ඥාන කියන්නේ නුවණ. ක්‍රමානුකූලව ඥාන ටිකක් උපදිනවා. සම්මර්ෂණ ඥානය, නාම රූප පරිච්ඡේද ඥානය, උදේවැය ඥානය, බංගානු දර්ශන ඥානය, බයතුපට්ඨාන ඥාන, ආධිනවානු දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මඤ්ඤිත කමඤ්ඤතා ඥාන, පටිසංකාන දර්ශන ඥාන, සංකාර උපේක්ෂා ඥාන, සත්‍ය අනුලෝම ඥාන එතන ඉවරයි. එහෙනම් ඒ කීයක් විතර දැනට උපදවාගෙන තියෙනවද? කියන එක පොඩ්ඩක් අපි Taman තුලින්ම පරීක්ෂණ කරලා හොයාගත යුතුයි. බුදුරජාණන් වහන්සේ ඥාන තමයි උපදවාගත්තේ. තථාගතයන් වහන්සේ කියන්නේ නාම රූප දෙකක්. සිතහක් හා සිතුවිලි සතර මහා ධාතු කය බුදුරජාන් වහන්සේටත් එච්චරයි. හැබැයි අපිට වඩා නෙමෙයි හරි ශ්‍රේෂ්ඨයි ඒවා. ඒ ඥානයට මුළු කෝටි 10000ක් සක්වලවල් එකම මිදුලක් වගේ වුණා. ඒ අති විශිෂ්ට ඥානයක්. දස බල ඥාන. විශාරද ඥාන. ත්‍රිවිද්‍යා ඥාන. විදර්ශනා ඥාන, මනෝමය ඥාන, ඉද්ධිවිද ඥාන, පරිචිත්ත විචානන ඥාන, ආශ්‍රවකේශර ඥාන. යදි ඥානය. අපි කීයක් උපදවාගෙන තියෙනවද? සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණය කරගෙන යනවා. පරීක්ෂණය කරගෙන යනවා දැන් අපි. ඒ පරීක්ෂණය තුළින් අවබෝධය. ඒ තමයි නුවණ. පරීක්ෂණය තුළින් ලබා ගන්න සත්‍ය අවබෝධය. නිවැරදි අවබෝධය. ඒ පිළිබඳව පසුගිය දේශනාවේ ඉතිරි කොටස කියන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ නැවත පිළියෙල වෙන ආකාරය. ඒකට කරුණු කීපයක් පෙර භවයේ කිව්වා. ඒ ස්ථාන හතරෙන් මනස අයින් කරන්න පුළුවන්. ස්ථාන කීපයක් තියෙනවා අයින් කරන්න පුළුවන්. උපාදානෙන් අයින් කරන්න පුළුවන්. කාම උපාදාන, භව උපාදාන, ditthි උපාදාන, අන්තවාද උපාදාන. මෙතනින් සංසාර ප්‍රවෘත්ති නවත්තන්න පුළුවන්. තෘෂ්ණාවෙන් සංසාර ප්‍රවෘත්ති නවත්තන්න පුළුවන්. 108 ආකාර තෘෂ්ණාවගේ නිවීමම නිවනයි. සංස්කාරයන්ගේ නිවීම කර්මක්ෂය ඥානය ඒකත් නිවනයි. ආශ්‍රව කෙශර ඥානයත් නිවනයි. කැමැති තැනකින් අයින් කරන්න පුළුවන්. හැබැයි ඔය කොයි තැනින් අයින් කළත් අනිත් සියලුම දේවල් වැටෙනවා. එකයි අයින් කරන්න තියෙන්නේ. එක්ක සියලු ආශ්‍රවයන් ශේ කරන්න ඕනේ. එක්ක කර්ම ශේ කරන්න ඕනේ. එක්ක තෘෂ්ණාව ශේ කරන්න ඕනේ. තෘෂ්ණාව ශේ කළොත් උපාදානයක් නැහැ. නැත්නම් උපාදානෙන් ශේ කරන්න පුළුවන්. පසුගිය සතියේ ඒ ධර්මතාවය දේශනා කළේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරගත්තා අපි. එතනයි අපිට වැරදුනේ. ඒකට හේතුවක් තියෙනවා. අවිද්‍යාව. තණ්හාව. ඔන්න ධර්මතා දෙක නිසා හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරා. නම් මේ පිළිබඳව රස පිළිබඳව කිව්වා, කන පිළිබඳව කිව්වා, නාසය පිළිබඳව පෞසුජ්‍ය සතිය කිව්වා. අද කියනවා දිව ශරීරය හා මනස. දිව අපේ ශරීරයේ ඉන්ද්‍රියක්. ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වයේ ගන්න. මොකටද? රස විඳින්න. එයා නැතුව රස විඳින්න බෑ. දිව නැතු රස විඳින්න බෑ. එහෙනම් දිව බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතාවයක් අපි නැවත හදනවා. බලමු දිව හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ? ඔව්. කොහමද? පෙරභවයේ කර්මයට අයිති ධර්මතාවයක් මේක. දිව කියන එක. ඇස කන නාසය දිව ශරීරය මනස ස්ත්‍රී පුරුෂ භාවය හෘදේ වස්තුව පුරාණ කර්මය. එහෙනම් දිව පුරාණ කර්මයක්. එහෙනම් හේතු හේවත් මූල ධර්මය කර්මයයි. හැබැයි කර්මයට දිවල් හදන්න බෑ. දේවල් හදන්න බෑ. වර්තමානයේ ශක්තියන් හතරක් උපකාර කරගත්ත එක දැන් දන්නවා ඒත් උන් හොඳට බනහලා තියෙන නිසා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා අයිති මේක ශරීරයට දිව සම්බන්ධ වෙලා තියෙන ශරීරයත් එක්ක ආය ප්‍රසාද රූප කියන පාලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපෙන් එහෙනම් වර්තමානයේ සුද්දාෂ්ටක කලාපය ප්‍රත්‍ය කරගෙන තියෙනවා උපකාර කරගෙන තියෙනවා හැබැයි මේ සුද්දාස්ත්‍ර කලාපයේ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳින බවක් දන්නවද? ලක්ෂ්‍ය, තප්පරය ලක්ෂ්‍ය කර බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ මේ සුද්දාස්ත්‍ර කලාපයේ ඉපද බිඳිනවා. හැබැයි කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නැවත නැවත නැවත නැවත හදනවා. දිවේ අඩු වැඩි. නැවත නැවත හදනවා. කර්ණයෙන් අඩු වැඩි හදනවා. කර්ම ශක්තිය තියෙන තාක්කල්. සිතේ ප්‍රවෘත්තිය තියෙන තාක්කල් අඩු වැඩි හදනවා. සීත උෂ්ණ සමව පවතින තාක්කල් අඩු වැඩි හදනවා. ගන්න ආහාරේ අඩු වැඩි හදනවා. එහෙනම් වර්තමානයේ ප්‍රත්‍ය ධර්මයේ පෙර භවයේ මූල ධර්මයේ හේතු. පන් ධර්මයක් සකස්ච්ච ධර්මයක් දිව. හැබැයි අපි දිවෙන් රස විඳිනවා. වෙන කිසි දෙයක් කරන්න බෑ. රස විතරයි දැනගන්න පුළුවන්. දිවෙන් රසයක් දැනගත්තාම සිතක් හැදෙන බව දන්නවා. ඒකට කියනවා ජීවා විඥාන. දිවයි බාහිර රසයයි දෙක එකට සම්බන්ධ වුණාම දෙකේම නැති දෙයක් සිතක් හැදෙනවා. රස දැනගැනීමේ සිතක්. අපි දිවටත් කැමතියි. බාහිර රසයටත් කැමතියි. ඒ නිසා හටගන්න සිතටත් කැමතියි. කර්ණ තුනක තිබෙන ස්පර්ශයටත් කැමති ස්පර්ශය නිසා සිත බලවත් වෙනවට හේවත් චේතනාව හේවත් කර්මයටත් කැමති ජීවා සම්පස්සජා චේතනා ජීවා දිව සම්පස්ස බාහිර රස ස්පර්ශ ජීව සම්පස්සජ. එතකොට ඒ අනුව සිත ජීව විඥානීය කර්ණ තුන එකතු කර ස්පර්ශය ස්පර්ශය නිසා නැවත බලවත් වෙනවා රස දැනගන්න කෙනෙක් නැහැ පුච්චලෙක් නැහැ. මට රසයි කිව්වොත් ඒක වැරදි. මට තිත්තයි කියලා කිව්වොත් ඒත් වැරදි. හේතු ඵල. අතීතයේ මූල හේතුව කර්මයයි වර්තමානයේ ප්‍රත්‍ය ධර්මය සුද්දාෂ්ටක කලාපය හා කම්මචිත්ත ඍතු ආර කියන හතරයි. එතකොට හේතු ප්‍රත්‍යයයි හේතු ප්‍රත්‍යයෙන් හැදිච්ච දේ නැවත හදනවා රස තණ්හාවෙන්ද. රස තණ්හාව තියෙනවා. තණ්හාව සසරට හේතුද නිවනට හේතුද? තණ්හාව සසරටයි හේතු. දැන් එහෙනම් ආයි සසරට හැදුවද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවය නැවත හැදුවා මහණෙනි කර්මයයි. ඒ කර්මයෙන් අපව හදන්නේ. දැන් පෙර භවයේ මූල ධර්මයේ කර්මයයි. ඒතකොට දැන් වර්තමානයේ දිවට කැමති. ඇයි? බාහිර රස විඳින්න පුළුවන් හොඳට. රසයටත් කැමති. දෙක නිසා හැදෙන සිතටත් කැමති. කර්ණොත් වෙන එකතු කරන ස්පර්ශයටත් කැමති. ස්පර්ශය නිසා සිත බලවත් වෙනවටත් කැමති. චක් ජීවා සම්පස්සිජා චේතනා. චේතනා කිව්වේ කර්මයයි. දැන් එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයේ ධර්මයක් නැවත පැවැත්ම පිණිස හැදුවද? පින්වත් නිවන් දකින්න බෑ. අය හැදුවොත් නිවන් දකින්න. දැන් බුදුරජාන් වහන්සේ මෙතනදී මොකද්ද කියන්නේ එතකොට? මානෙන හේතු අයින් කරන්නකෝ. ඒතර හේතු අයින් කරන්නේ කොහොමද? දැන් පෙර භවයේ හේතු අයින් කරන්න බෑ. පෙර භවයේ හේතුවේ ප්‍රතිඵලයක් හැටියට ලැබිලා තියෙනවා. කර්මයට අනුරූපව හැදෙන හේතෙන් හැදිලා තියෙනවා. දැන් හේතුයෙන් හැදිච්ච ධර්මතාවය දැන් ක්‍රියාත්මක වෙනවා වර්තමානයේ මේ මොහොතේ. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍යහතර උපකාර කරගෙන ක්‍රියාත්මක වෙන දිව. එකෙන් විඳිනවා රස. හැදෙනවා සිත. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශය නිසා බලවත් වෙනවා. ප්‍රණීත රසයට කැමතිද නැද්ද? කැමතියි. එතකොට දිවටත් කැමතියි. තණ්හාව තියෙනවා. රසයටත් කැමතියි. තණ්හාව තියෙනවා. ඒ දෙක නිසා හැදෙන සිතටත් කැමතියි. එතනත් තණ්හාව තියෙනවා. කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් කැමති ස්පර්ශය නිසා සිත බලවත් වෙනවට කැමති ඒ හින්දා හෙටත් ප්‍රණීත ආහාර ඕනේ. සිතුවිලි පහළ වෙන්නේ නැති. දැන් එතකොට මොනවද සකස් කරලා තියෙන්නේ? කර්ම. හෙට ප්‍රණීත ආහාර ඕන කියනකොටම හෙට ගැන බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් සසරට බැඳිලාද නැද්ද? සසරට බැඳිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එන හේතු අයින් කරන්නකෝ. දැන් හේතු අයින් කරන්නේ කොහොමද? අවිද්‍යාව අයින් කරන්නේ. තණ්හාව අයින් කරන්නේ. උපාදානය අතහරින්නේ. ආශ්‍රවට අරින්නේ. කර්මශේ කරන්නේ. හැබැයි ඔක්කොම කරන්න දෙයක් නැහැ එකයි කරන්න තියෙන්නේ. නැවත කර්ම හදන්න නැති තැනට මනස ගන්නවා. නැවත කර්ම සකස් වෙන්නේ නැති තැනට. එයි මූල ධර්මය කර්මයක්, කර්මයක ප්‍රතිඵලයක් භුක්ති විඳින ගමන් නැවතත් කර්ම කෙරුවොත් ඊගා භවයට යන්න වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ <clears throat> මෙතෙන් දේශනා කරන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයන්ගේ නැවත පිළියෙල වීමක් තියෙනවා. එහෙනම් නැවත පිළියෙල නොවෙන්න නම් මූල හේතු අයින් කරන්න ඕනේ කර්ම. කර්ම කියන්නේ චේතනා. චේතනා භික්කවේ කම්මං වදාන. මානෙනි මම චේතනාම කර්මයේ වශයෙන් පනවන්නේ. එහෙනම් සිත බලවත් වෙන ස්වභාවයකටපත් වෙන්න දෙන්නේ නැහැ. දැනුණා නම් දැනුණා විතරයි. පෙනුනට පෙනුන විතරයි දිත්තේ දිත්ත මත්තා ඇහුණා නම් ඇහුණා විතරයි සුතේ සුත මත්තා දැනුණා නම් දැනුණා විතරයි මුතේ මුත මත්තා මනසින් ගත්තා නම් ගත්තා විතරයි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තා එතකොට කර්ම සකස් වෙනවද ඒක එතන ඉවරයි එතන ඉවරයි සසරෙන් නිවනට එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරොත් රස තණ්හාව නිසා දිවටත් කැමති, රසයටත් කැමති, දෙක නිසා හැදෙන සිතටත් කැමති, කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් කැමති, ස්පර්ශයෙන් බලවත් වෙනවටත් කැමති. රස තණ්හාවේ තියෙන උපාදානය නිසා. තණ්හා උපාදාන. උපාදාන පත්‍ය භව. ආයි හේතුව භවයක්. දැන් ආයි භවයක් ඕනද? ඕන්න යන්නත් පුළුවන් ගැටලුවන්නේ අර ප්‍රවෘත්තියට ඉඩ දීලා තමන්ගේ වැඩ කටයුතු එදිනදා කරගත්තාම කිසිම ගැටලුවක් නැහැ. සතියක් නැහැ, යෝනිසෝ මනසිකාරයක් නැහැ. ගලාගෙන යයි ප්‍රවෘත්තිය. හැබැයි ඊට පස්සේදි වෙන වැඩේට නම් මට අප වෙන්න බෑ. එයි. රස තණ්හාව ඇතුව පරිලව යන්නේ කොහෙද උපදින්නේ? പ്രേත ලෝකේ. අන්න එතනයි තියෙන භයංකාරත්. ඒකයි බුදුරජාන් වහන්සේ මේ සසරෙන් ගලවන්න හදන්නේ. සසරේ මොනක් මුදවන්න හදන්නේ. රසයට ඇලුණු පුච්චල නැවත එන ඒ ආහාර පාන හොයාගෙන. ඒ නිසා යට කියන ප්‍රේත කියලා. ඉන්නවද ප්‍රේතාත්ම භවය? ඔව්. එහෙනම් ඒ තෘෂ්ණාව හින්දා නෙමෙයි. එහෙනම් හේතුන්ගෙන් හටගත්ත ධර්මතාවය නැවත පිළිල කරගත්තද? ඔව්. පිළිල කරගත්තොත් මොකද කරන්නේ? දැන් පිළිල වෙච්ච විදිය බලන්නකෝ. පුජ්‍යලෙක්ද මේ රස විඳින්නේ? ඒත් නේ. බාහිර රසය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්. දිව කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්. ඒතර සතර මහා ධාතු කොටාස දෙකක් එකට සම්බන්ධ වෙලා සිතක් හදනවා. ඒ නාම ධර්මයක්. ඒ දිවටත් කැමති, රසයටත් කැමති, ඒ සිතටත් කැමති. එතකොට තණ්හාව නැමැති නාම ධර්මයක් උපදිනවා. තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක්. දැන් බලන්නකෝ. ඒතර නාමයේ ඊගාව රූපයට ප්‍රත්‍යයද? එයි මේ තණ්හාව නිසා ඊගාවට ගිහිල්ලා හදනවනේ දිවක්. ඊගාව භවෙ ඇහැකුත් හදනවා, කනකුත් හදනවා, නාසයකුත් හදනවා, දිවකුත් හදනවා, ශරීරෙකුත් හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අවිද්‍යාව හේතුවෙන් මේ සතර මහා ධාතුන්ගේ අඩු වැඩි හැදෙනවා තෘෂ්ණාව හේතුයෙන් මේ සතර මහා ධාතුන්ගේ අඩු වෙලිය හැදෙනවා. ස්වභාවය හැදෙනවා. ඒ කියන්නේ කර්මයෙන් හැදෙනවා කියන්නේ. එතකොට කර්ම හේතුයෙන් මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය හැදෙනවා. ආහාරයෙන් හැදෙනවා. හරිද ඒක? ආහාරය අයින් කරනවද? බැ. බැ. කාටවත් මොන හරි වුණේ. ඔව්. ඊළඟ පස්සටියක් අත්තුනේ. නේ? ඔව්. ඒක ආහාරයෙන් කරන්න බෑ. හොඳයි. එතකොට කර්මයෙන් කරන්නේ චේතන බලවත් වෙන සිත අයින් කරන්න පුළුවන් තණ්හාව අයින් කරන්න පුළුවන් අවිද්‍යාව අයින් කරන්න පුළුවන් හැබැයි ඔය කර්ණ තුනක් අයින් කරන්න නෑ ඔය කර්ණ තුනෙන් එකයි අයින් කරන්න ඕනේ තණ්හාව අයින් කරාම ඒ සිතවිල්ල අයින් කරගත්තොත් කර්ම සකස් වෙන්නේ නෑ ඒ නාම ධර්මයන් සකස් වෙන්නෙත් නෑ අවිද්‍යාව නැමැති නාම ධර්මය සකස් වෙන්නෙත් නෑ එහෙනම් එතනින් ඉවරයි තේරෙනවද කියන එක ගැඹුරුද? පැහැදිලිද කියන්නේ? එක ධර්මතාවයයි අයින් කරන්න තියෙන්නේ. එකම ධර්මතාවයයි. ඒකර ඒ ධර්මතාවයේ ආයශ එක චිතක්ෂණයයි. ගොඩාක් ආයශක් නෑ. එක චිතක්ෂණයක් ආයශ තියෙනවා. අයින් කරන්න තියෙන එක චිතක්ෂණය. කරගන්න බැරෝ නිසා. ඇයි? තෘෂ්ණාව කියන ඇලෙන සිත හටගන්න එක චිතක්ෂණයක් තුල. කර්මය නැමැති නාම ධර්මයන් හටගන්න එක චිතක්ෂණයක් තුල. උපාදානයේ නැමැති නාම ධර්මයන් හටගන්නේ එක චිතක්ෂණයක් තුළ. ආශ්‍රව නැමැති නාම ධර්මයන් හටගන්නේ එක චිතක්ෂණයක් තුළ. ආශ්‍රව වලින් අයින් කරනවද? කර්ම වලින් අයින් කරනවද? තෘෂ්ණාවෙන් අයින් කරනවද? උපාදානෙන් අයින් කරනවද? හතරක් අයින් කරන්න නැහැ. ආශ්‍රවකේ සරණානේ ඉවරයි. කාමාශ්‍රව, භවආශ්‍රව, විත්‍යාශ්‍රව, අවිජ්ජාශ්‍රව. සියලු ආශ්‍රයයන් සේවෙච්ච බව දැනගන්නා වූ නුවණ ආශ්‍රව කිස්සන ඥානයයි. දැන් දි කර්ම සකස් වෙන්නේ. ඇයි අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්න දෙන්නේ? කර්ම සකස් වෙන්නේ. කර්ම සකස් වෙන්නේ නැහැ. ඒතකොට තෘෂ්ණාවත් එතන ඉවරයි. තණ්හාව තියෙනකන් කර්ම කරනවා. ඒතකොට තණ්හාව නැත්තම් උපාදානියක් නැහැ. දැන් කොතනින්ද අයින් කරන්නේ? කැමති දැනකින් අයින් කරන්න පුළුවන්. හැබැයි ඒ හතරම නාම ධර්ම. තණ්හාව සිතවිල්ලක් විතරයි. කර්ම සිතවිල්ලක් විතරයි. රගෙන් අල්ලා ගැනීම හැවත් උපාදානය සිතවිල්ලක් විතරයි. ආශ්‍රව කියන්නේ ඇලෙනව චන්දරාගයයි. ඒ සිතවිල්ලක් විතරයි. සිතවිල්ලක් අයින් කරන්න තියෙන්නේ. පැහැදිලිද කියන එක? දැන් නාම ධර්ම දෙකක් නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? රූප ධර්මයි නාම ධර්මයි රූප ධර්මයි නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? සිතහ සිතවිලි බාහිර සතර මහා ධාතුවත් රූපයන් එක්ක නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? පුජ්‍යලේද රස විඳින්නේ? නෑ. පුජ්‍යලයකුත් නෑ කෙනෙකුත් නෑ සත්‍යයකුත් නෑ. මේ නාම රූප දෙකක් නේද මේ? ඒතර මේ නාම රූප දෙකම හේතු ප්‍රත්‍යයෙන්ද? ඔව්. ඒ දිවයි රසය නිසා රස දැනගන්න සිත හේතු ප්‍රත්‍යය නෙමෙයිද? හේතුඵල නෙමෙයිද? ප්‍රත්‍යයෙන් නෙමෙයිද හටගත්තේ? හේතුන්ගෙන් නෙමෙයිද හටගන්නේ. කර්ණ තුන එකතු කරේ ස්පර්ශයයි. දිවට බාහිර රසයක් ස්පර්ශ වුනේ නැත්නම් ඉදිරි ධර්ම දාත්තුනම හදන්න බෑ. රස දැනගැනීමේ සිත හැදෙන්නෙත් නෑ. කර්ණ තුන එකතු වෙ ස්පර්ශ වෙන්නෙත් නෑ. විඳින්නත් බෑ. සිත බලවත් වෙන්නෙත් නෑ. පැහැදිලිද කියන එක? ඔව්. එහෙනම් අන බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙකුට අයින් කරන්න ඕන නම් අවිද්‍යාව නිරුද්ධ කරන්න, තණ්හාව නිරුද්ධ කරන්න, කර්ම නිරුද්ධ කරන්න එතන ඉවරයි. හැබැයි ඔය ධර්මතා තුනක් අයින් කරන්න නැහැ. එකයි අයින් කරන්න තියෙන්නේ. එක තෘෂ්ණාව, එක කර්මශය. එක අවිද්‍යාවෙන් විද්‍යාවට. දැන් පැහැදිලිද? එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවයන් නැවත අපි පිළියෙල කරගන්නවද මෙච්චර කාලයක් පිළියෙල කරගෙනනේ මේ වර්තමාන භවයට එනකන් ආවේ. අර පෙර භවයට කලින් භවයට අපිට අවිද්‍යාව තිබ්බා. තණ්හාවක් තිබ්බා. ඒ අනුව කර්ම කළා. ප්‍රේයණේකේ ප්‍රතිඵල භුක්ති විඳ පෙර භවයේ පෙර භවයට අපිට අවිද්‍යාව තිබ්බා. තණ්හාව තිබ්බා. ඒ අනුව කර්ම කළා. ඒ අනුව ඒ කර්මවල ප්‍රතිඵල භුක්ති විඳින්න මේ භවයට ආවා. එතකොට හේතු ප්‍රත්‍යයෙන් පිළියෙල වෙච්ච දේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ නැවත පිළියෙල කරගෙන නෙමේ දාවේ තේරෙනවද කියන්නේ? වර්තමානයේ තියෙන හේතු ප්‍රත්‍යයෙන් සකස් කරගන්න දේ නැවත පිළියෙල කරගන්නවද ඊගාව භවයට? නැත්. ඒ නිර්වාණ අවබෝධය. ඒ නිර්වාණ අවබෝධය. ඒ හේතු ප්‍රත්‍යයක් අපි ගමු ශරීරය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශරීරය හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවයක්. කොහොමද හේතු ප්‍රත්‍යයෙන් කියන්නේ? මේ ශරීරය ඇති කර්මයට. කර්මයෙන් සකස් වෙච්ච එකන්නේ. ඒකනේ කෙනෙක්ගේ අතක් නැහැ. කෙනෙක්ගේ අත් දෙක නැහැ. කෙනෙක්ගේ කකුලක් නැහැ. කෙනෙක්ගේ කකුල් දෙකම නැහැ. කෙනෙක්ගේ අතපය හතරම නැහැ. කෙනෙක්ගේ බෙල්ල මෙහෙම හරවලා ඉවලා තියෙනවා. කෙනෙක්ගේ ඇස් දෙක උඩ ඇරලා ඉවලා තියෙනවා. නැද්ද? කෙනෙක්ගේ කොන්ද කඩලා ඉවලා තියෙනවා. කො නවලා ඉවලා තියෙනවා. ඒක තුනටිය පණ නැහැ. ජීවිතයේම ඉන්නේ තොටිල්ලේ. ඇයි? කවුද ඒ? අම්මට අම්මයි තාත්තයි බොහොම සම්පූර්ණව තියෙන ඉන්ද්‍රිය. දරුවා තොටිල්ලේ ඉන්නවා ගෙදර. නැද්ද? ඇයි? කවුද එහෙනම් මේක හැදුවේ? කර්මය හැදුවේ. තමන්ගෙම වරදවාගත්ත සිතුවිලි හැදුවේ මේ ස්වභාවය. කාගේ හරි තුනටිය කැඩුවා. අර බුදුරජාන් වහන්සේටත් එවැනි විපාකයක් දුන්නා කියලා වැත්ත දන්නවා නේ. අර මල්ල පොරසූරෙක් ඒ පුච්චලෙක්ගේ උස්සරවිලා ඇන්න බිම. පෙර භවයක ඇත භවයක. එයා මහා ගරුණ පුච්චලිය මේකෙන් අඩ ගහලා එදා බොසත් යනවා චරිශක්තිමත්. ඒක අඩ ගහලා උස්සලා ඇන්න බිම. කැඩුණා කොන්දේ. ඊට පස්සේ ආයෙ උස්සලා නම් දුන්නා කොන්ද ටික. ඊට පස්සේ හරි ගියා. බුදුරජාණන් වහන්සේට කොන්ද අමාරුවක් කළා. නේ? ඒතර කර්මෙන්ද හැදී තුනට යමාර තිබ්බා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ධර්ම දේශනා කරන අවස්ථාවේදී සාරිපුත්තට කියනවා. මොග්ගල්ලානට කියනවා. සාරිපුත්ත මගේ පිට දිගේ ටිකක් ඉඳලා මම විවේක කරන් එන්න. දහම් දේශනට කියලා නැගිටලා ගියා. අනන්ත තියෙන සූත්‍රවල එහෙම. ඇයි ඒ? එහෙනම් මේ ශරීරය නැමැති මේ සතර මහා ධාතුන්ගේ මේ පටන් ගැනීම ඒ හැඩය පැවැත්ම කවුද තීරණය කළේ? කර්මය. පෙර භවයේ කර්මය. එහෙනම් ඒ හේතු. එතකොට දැන් ප්‍රත්‍ය මේකට මොකද? සතර මහා ධාතු වෙන්නේ මේක හැදලා තියෙන්නේ. කැඩිච්ච එකක් හරි බිඳිච්ච එකක් හරි අටක් නැති කකුලක් නැති එකක් හරි අද වෙච්ච එකක් හරි මොකක් හරි ඒ සෑම දෙයකටම සතර මහා ධාතේවා සුද්දාස්ත්‍රක කලාපේ නෙමෙයිද ප්‍රත්‍ය කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නෙමෙයිද නැවත නැවත නැවත නැවත හදන්නේ ඒතර හේතු ප්‍රත්‍ය නෙමෙයිද හේතු ප්‍රත්‍යයන් සකස් වෙච්ච දේ නැවත අපි පිළිල කරගන්නවා ඒ කොහොමද? ශරීරයට කැමති. කැමතිද නැහැ? තණ්හා. මහණෙනි, පිය රූපං සාද රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති. මේ ලෝකයේ යම් තැනක ප්‍රිය ස්වභාවයක් තියෙනවද, මිහිරි ස්වභාවයක් තියෙනවද, මහණෙනි එතන තණ්හා උපදිනවා. එතන තණ්හාව ලගිනවා. එතන තණ්හාව පෙළපදියම් වෙනවා. දැන් හොඳයි. මේ ශරීරය අද මහ පොළොවට පතිත වුණා කැමැතිද සිත බැහැර වෙලා? කවුද කැමති? කිසි කෙනෙක් කැමති නෑ. එහෙනම් මේකට තෘෂ්ණාව තියෙනවද නැද්ද ශරීරයට? තියෙනවා. ඒකෙන් ලබන්නේ බාහිර පහස සීතුෂ්ණ දෙක විතරයි ගන්න පුළුවන්. ඒකට කැමතිද? ඒකත් ප්‍රිය ස්වභාවයෙන් මිහිරි ස්වභාවයෙන් යුක්තයි. ශරීරයට දැනෙන පහස. ඒකටත් සිත ඇලෙනවා. ඒ දෙක නිසා හැදෙනවා කාය විඥානයක්. ඒ සීත උෂ්ණ පිළිබඳව දැනගැනීමේ සිතක් හැදෙනවා. ඒකටත් ප්‍රියයි. නැද්ද? ඒ සිතටත් ප්‍රියයි. ඒ කාරණා තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශයටත් ප්‍රියයි. ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. ඒකටත් ප්‍රියයි. කාය සම්පස්සජා චේතනා. සිත බලවත් වෙනකොට චේතනා කිව්වා. කාය කිව්වා ශරීරයට බාහිර පහස දෙක නිසා හැදෙන සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා බලවත් වෙනවා. කාය සංපස්සජා චේතනා. ඒ කර්ණ සියල්ලටම සිතින් ඇලිලාද නැද්ද? තණ්හාව තියනවද නැද්ද? ආයි කර්ම කරනවා. දැන් හේතු ප්‍රත්‍යයෙන් සකස් කරගෙන ආපු දේ නැවත ආයි පිළිල කරගන්නවා. ශරීරයට තෘෂ්ණාව තියෙන තාක්කල් නැවත ශරීරයක් හදනවද නැද්ද? හදනවා. ඒතොර නැවත ශරීරයක් හදන්නේ එහෙනම් හේතු ප්‍රත්‍යයෙන්ද හදන්නේ? ඒ පෙර භවයත් හේතු ප්‍රත්‍යයෙන්ම සකස් කරගෙන ආපු දේ නැවත පිළියෙල කරගන්නවා නම් ඒකටත් හේතු ප්‍රත්‍යය නෙමෙයිද? ඒ මොකද්ද? වර්තමානයේ කර්ම කරනවා. කාය උපකාර කරගෙන කර්ම කරන කර්ම තුනක් තියෙනවා. සත්තු මරණ හොරකම් කරනවා ලාමක සේවනයන් කරනවා. නැද්ද? අන්න කාය කර්ම. ඒකෝට දැන් කාය උපකාර කරගෙන කර්ම කළා සිත බලවත් ඊගාව භවයට හයක් හැදෙනවද? හයක් ශරීරයක් නෙමෙයි හැදෙන්නේ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීමක් හැඩයක් ක්‍රියාත්මක භාවයක් ප්‍රවෘත්තියක් පැවැත්මක්. පෙර භවයෙන් එන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරගන්නවද නැද්ද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා කර්ම කෙලුවොත් නැවත පිළියෙල වෙනවා. හදයි කර්ම නොකරුවොත් නැවත පිළියෙල වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව අයින් කරන්න. කය පිළිබඳව තියෙන අවිද්‍යාව අයින් කරන්න. ඒතර කය කියන්නේ කුජලෙක් සත්‍යෙක් නෙමෙයි, කෙනෙක් නෙමෙයි, ජීවයක් නෙමෙයි. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය, සුද්දාස්තක කලාපේ ක්‍රියාවලිය, හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නැවත නැවත නැවත නැවත හදනවා. හැබැයි ඒක උපකාර කරගෙන ආයි කර්ම කරනවා. ඇයි? අවිද්‍යාව නිසා. නොදන්නාකම නිසා. නොතේරෙන නිසා. නොවැටහෙන නිසා. මෝහය නිසා. එහෙනම් ඒතර හේතු ප්‍රත්‍යයෙන් දැන් හටගෙන තියෙන්නේ. ඒක ක්‍රියාව ගෙනියනවා. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත භවයකට පිළියෙල කරගන්නවද නැද්ද කියන තීරණය තියෙන්නේ වර්තමාන භවයේ. ඊගා භවයකට ගෙනියනවද නැද්ද කියන එක. එහෙනම් ගෙනියන්නේ නැති වෙන්න නම් මොකද්ද තථාගතයන් වහන්සේ අයි කරන්න කියන්නේ? චන්දරාගය අයි කරන්නේ. ප්‍ර ශරීරයේ තියෙන චන්දරාගය ගත්තාම සියලුම ඒවා අයින් කරන්න වෙනවා. මොනවාද? කෙස්වලට, ලොම් වලට, නියවලට, දත්වලට, සම්, මස්නහර, ඇට. ඇටලඳ වකුගඩුවක් මාව, පෙනහල්ල, පපුමස හෘදය, බොක්ක, බඩවැල් පිත්තාස, දිරෝපආහාර, නොදිරෝපආහාර මොළ. කෙලසම සොටු කඳුළු දහඩිය ලේ සරව පිත්ත මේද තෙල් උරුණු තෙල් සඳ මිදුණු මුත්‍රා ඔක්කොටම තියෙන ආසාව ඇල්ම කැමැත්ත තෘෂ්ණාව බැඳීම චන්දරාජය අයින් අයින් කරන්න. එහෙනම් ඊගාවට එතකොට හැදෙනවද එක? එතන ඉවරයි. හැබැයි ඒ චන්ද්‍රාගය තෘෂ්ණාව ඇල්ම කැමැත්ත ආයි තිබුණ කර්ම මේක ආරක්ෂා කරගන්න සත්තු මරණ. මේක ආරක්ෂා කරගන්න හොරකම් කරනවා. මේක රකින්න මේකේ ආස්වාද විඳින්න ලාමක සේවනයක් කරනවා. කරන්නේ කර්ම නෙමෙයිද? එන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරගන්නවත් තව භවයකට නොදන්නකම නිසා නොතේරෙනකම නිසා නොවැටහීම නිසා මුලාව නිසා අවිද්‍යාව නිසා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිච්ඡපච්ච සංඛාරා අවිද්‍යාව යම් කිසි කෙනෙකුට තියෙනවද එයා සංස්කාර කර්ම හදනවා කර්ම හදනවද ප්‍රතිසන්දි විඥානයක් එහෙනම් ආයි භවයක් තියෙනවද දැන් ඒතකොට නිවන් දකින්න පුළුවන්. දැන් එහෙනම් ඒතකොට නිවන් දකින්නවා කියන එක ලැබෙන්නේ අර මරුණට පස්සේ ගහන මේ දැන්නීමෙන්ද? ඒ ගහන්නේ නමක් එහෙම ගහලා ඔයාලට නිවන් සප ලැබේවා. දෙයකින්ද ලැබෙන්නේ? එහෙම නැත්නම් මේ භවයේදීද ලැබෙන්නේ? ක්ලේශ පරිනිර්වාණ ස්කන්ධ පරිනිර්වාණ දෙකයි. ඉස්සෙල්ලාම නිවෙන්නේ කෙලෙස්. ඒතර කෙලෙස් නිවුණනම් කර්මශයයි. කෙලෙස් තියෙනකන් කර්ම කරනවා. සිත කෙලෙසනකන් සිත අපිරිසිදු වෙනකන් සිත දෝෂ වෙනකන් කර්ම කරනවා. ලෝභය තියෙනවා නම් කර්ම කරනවා. නේද? ද්වේෂය තියෙනවා නම් කර්ම කරනවා. මෝහය තියෙනවා නම් කර්මය කරනවා. මානය තියෙනවා නම් කර්ම කරනවා. ditthිය තියෙනවා නම් කර්ම කරනවා. විචිකිච්ඡාව තියෙන තාක්කල් කර්ම කරනවා. තීන මිද්ද උද්දච්ච අහිරික අනෝතප්ප ලැජ්ජ නැහැ බය නැහැ. ඒවත් තියෙන තාක්කල් කර්ම කරනවා. එහෙනම් කර්ම කෙරුවොත් එහෙනම් කෙලස් එතකොට ඉස්සල්ලාම පිරිණිවෙන්නේ කෙලස් නෙමෙයිද? ඒ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. සෝපදිශේෂ අනුපදිශේෂ. නිර්වාණය දෙආකාරයි. ඒතර ඉස්සල්ලාම පිරිණිවෙන්නේ කෙලස්. අර තමයි රහතන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ ස්කන්ධ පරිණිරවාණය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ නිවීම. ඉස්සලා කෙලෙස් වල නිවීමයි තියෙන්නේ. ඊට පස්සේ අවසානයේ තමයි චුතියේදී තමයි රූපේ ප්‍රවෘත්ති ඉවරයි රූපස්කන්ධේ ප්‍රවෘත්ති ඉවරයි වේදනාස්කන්ධේ ප්‍රවෘත්ති ඉවරයි සංඥාස්කන්ධේ ප්‍රවෘත්ති ඉවරයි සංස්කාරස්කන්ධේ ප්‍රවෘත්ති ඉවරයි ඒ කර්මශය කළා සංස්කාරස්කන්ධේ ප්‍රවෘත්ති ඉවරයි විඥානස්කන්ධේ ප්‍රවෘත්ති ඉවරයි ඇයි පෙර භවවල අපිට මේක ඉවර කරගන්න බැරි උනේ හේතු හැදුවා නේද? දැන් එහෙනම් හේතුන්ගේ ඵලද අපි භුක්ති විඳින්නේ. හඳයි මේ භවයේ හේතු හදන්න නැතුව හිටියෝ. දැන් කරන්න දෙයක් නැහැ පෙර භවයේ දැන් හේතු හදාගත්තා. දැන් හේතු වල ප්‍රතිඵලනේ භුක්ති විඳින්නේ. විඥානය කියන්නේ හේතුන්ගේ ඵලයක්. ප්‍රතිසන්දි විඥානය කියන්නේ. සංකාරපච්ච විඥානං. ඒතකොට නාම රූප කියන්නේ විඥානයේ ඵලයක්නේ. විඥාන පත්‍ය නාම රූපං. ඒතර සලායතන කියන්නේ වර්තමානයේ ඵල නෙමෙයිද? ආයතන හයක් නැද්ද වර්තමානයේ? ඉතින් නාම රූප පත්‍ය සලායතන. ඒතර ඒ ආයතන හයක් තියෙනවා නම් ස්පර්ශ හයක් තියෙනවා. සලායතන පත්‍ය පස්ස වර්තමානයේ නැද්ද? එහෙනම් පෙර කර්මයන්ගේ ප්‍රතිඵල නෙමෙයිද භුක්ති විඳින්නේ? එහෙනම් ඒ ස්පර්ශ හයට විදීම හයක් සිද්ධ වෙනවද? වර්තමානයේ? ඔය එහෙන් විඳිනවා. කනෙනුත් විඳිනවා. නාසයනොත් විඳිනවා. දිවෙනොත් විඳිනවා. හයනොත් විඳිනවා. මනසිනොත් විඳිනවා. එහෙනම් වර්තමානයේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. කර්මයේ ප්‍රතිඵල නෙමෙයිද? හොඳ ඊගව භවයට හැදෙන්නේ. දැන් මේ භවයේ කර්මකොළ ඒත් හැදෙනවා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඊගව භවයට. නාම රූප දෙකම හැදුණා. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ නැවත පිළිල කරගන්නවද? ආය විඥානයක් ඕනේද? ආය නාම රූප දෙකක් ඕනේද? ආය ආයතන හයක පහළ වීමක් ඕනේද? ඒකට ස්පර්ශායකුත් ආයතන හය පහළ වුණොත් ස්පර්ශාය සිද්ධ වෙනවම තමයි. විදීම හයකුත් තියෙනවා. හොඳයි දේවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පරීක්ෂණය තුළින් තීරණය කරන්න පරීක්ෂණයක් කරන්න ඒකට කියන භාවනා කියලා බුද්ධියෙන් කරන්නේ පරීක්ෂණේ බුද්ධියෙන් කරන පරීක්ෂණයටයි භාවනා කියන්නේ. පරීක්ෂණය තුළින් හොයාගන්න මේකට නැවතත් කැමති වෙනවද නැද්ද? කැමති වෙනවා නම් තණ්හාව. කැමත අයින් කරගත්තා නම් තෘෂ්ණාව අවසන්. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේම දුක්ඛ දෝමන සුපායාස නිරුච්ඡanti මෙන්න දුක්ඛන්ගේ අවසානය නිමාව නැවත නෑ ආයි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස හැදුවොත් කර්ම හැදුවොත් සසරෙන් නිවෙනට බණ කියන්නේ සසරට බණ කියන්නේ කර්ම හදාගෙන මේවා භුක්ති විඳිනවා පේන්නේ නැද්ද විඳින දුක් කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, ඇවිද්දවන්න ඕනේ, ආහාර පාන වලින් නිරන්තරයෙන් ඇතුල් කරන්න ඕනේ, සතා සර්පයාගෙන් පරිස්සම් කරගන්න ඕනේ, සීත උෂ්ණ වලින් පරිස්සම් කරගන්න ඕනේ, බෙහෙත් සපයන්න ඕනේ. මොන වදයක්ද? මේ නාම රූප දෙකට මේ ටික කාලයක් තියාගන්න. ටික කාලයක් කියන්නේ කොච්චර කාලයක්ද? චිත්තක්ෂණ 17ක් එක චිත්තක්ෂණයක්. තියාගන්න තමයි දඟලන්නේ. එයි රූපේ කාශ චිත්තක්ෂණ 17යි තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් ඇති වෙලා නැති වෙනවා. සිතේ ආශය චිත්තක්ෂණයයි ඒ 17නොත් එකයි ඒ කාලය තුළ ඇති වෙලා නැති වෙලා යනවා. ඒක රැක ගන්න තමයි දඟලන්නේ. තව චිත්තක්ෂණ 17ක් ආ චිත්තක්ෂණයක් තුළ පවත්න්නේ. නිමේද කැමැත්ත තණ්හාව, තෘෂ්ණාව, බැඳීම්, ආසාව නෑ බුදුරජාන් වහන්සේ අතහැරියා. අතහැරලා පෙන්වුවා අපට. රහතන් වහන්සේලා පැහැරියා. අපි තාම අපි තාම අල්ලගෙන ඉන්නවා. තාම අල්ලගෙන ඉන්නවා නම් අපි එහෙනම් ආයි දුකට නෙමෙයි අපි වැටෙන්නේ. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත හදනවද? හැදවනවා නම් කර්මයයි හදන්නේ. මේ කර්මශය ඥාන. කර්ම අවසන්. ତර සංකාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර නිරුද්ධ නම් ප්‍රතිසන්දි විඥානයක් නෑ එතනින් ප්‍රවෘතිය අවසන් ඒ තමයි ස්කන්ධ පරිණිරවාණය හැබැයි ඒකට අවිද්‍යා තණ්හා උපාදාන කියන ක්ලේශ පරිණිරවාණය ඉස්සෙල්ලා සිද්ධ කරගෙන ඉන්න ඕනේ ඒතර අවිද්‍යාව කියන ක්ලේශයත් තණ්හාව කියන ක්ලේශයත් උපාදානය කියන ක්ලේශයත් තියෙන තාක්කල් කර්ම කරනවා කර්ම කරනවා කයෙන් කර්ම කරනවා වචනයෙන් කර්ම කරනවා හතරක් බොරු කියනවා කේලම් කියනවා පරුස වචන කියනවා වැඩකට නැති දේවල් කතා කරන සිතෙන් කරනවා තුනක් අධික ලෝභයේ තියෙනවා ද්වේෂයේ තියෙන මිත්‍යා දිටි දස කුසල නෑ එතකොට රාතන් වහන්සේට තිබ්බද දස කුසල වලින් එකක්වත් කර්මනේ කර්මශේ පැහැදිලිද කියන එක ඔව්. ඒතර දැන් මේ කරුණු ටික අපි सिद्ध කරගන්න ඕනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ළඟට යන්න ඕනේ. බුදු වෙනකන් ඉන්න ඕනේ. දැන් මේ භවයේ එහෙම නැත්නම් ඊගා භවයේ නෑ ඊගා භවෙත් පුළුවන් ගැටලුවක් නෑ. කැමති නම් ඊගා භවෙත් පුළුවන්. හැබැයි කැමති නම් 2022ත් පුළුවන්. කැමති නම් 2021ත් පුළුවන්. එයි මේකට වෙලාවක් නැහැ. අවශ්‍ය කරන්නේ සතිය හා යෝනිසෝ මනසිකාරයයි. සම්මා සති හොඳ සිහියෙන් ඉන්නේ. යෝනිසෝ මනසිකාරය මන අනුවන. අපි සිත තුළ කෙලෙස් උපදින්න මන් දෙන්නේ නැහැ. ලෝභයට මන් සිත තුළ ඉඩ දෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් අයින් කරනවා. සිහියෙන් මන් ඉන්නේ. සිහිය පිහිටවල සතිපට්ඨාන. එතකොට ලෝභයක් එනකොට සිතෙන් අයින් කරා. දේශයක් එනකොට සිතෙන් අයින් කරා. දික්තියක් එනකොට, මානයක් එනකොට, විචිකිච්ඡාවක් එනකොට නෑ මේ හේතුඵල දර්ශනය තුළ විචිකිච්ඡාවක් වෙච්චි. විචිකිච්ඡාවකට ඉඩ නෑ හේතුඵල දර්ශනය තුළ. හේතුඵල නොදැන නොදකින තාක්කල් විචිකිච්ඡා. මමද මම නෙමෙයිද? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කොහොම වුණාද? සැකයක් තියෙනවා. වර්තමානයේ මමද මම නෙමෙයිද? කවුරුනාද? කොහොම වෙයිද? කොහොම වෙලා කොහොම වෙයිද ඊගා භවයට? පුච්චලේ කියන්නේ. නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. රූප ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. ඒ රූප ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. නාම රූප ඕනොන්ට ප්‍රත්‍ය වෙනවා. ඕනොන්ට උපකාර වෙලා ඇදගෙන යනවා. හැබැයි අපි රැවටිලා ඉන්නවා පුජ්‍යලේ කරන් යනවා කියලා. නෑ සිත හා සිතුවිලි තියෙනවා අනිත් සියල්ල සතර මහා ධාතු. මේ විශ්වයම ඔච්චරයි. සිත හා සිතුවිලි නැද්ද? ඒවා ක්‍රියාත්මක කරනවා සතර මහා ධාතු. සිත හා සිතුවිලි විසින්. නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙහෙවනවා. නැගිටින්න කියන්නේ සිත. වාඩි වෙන්න කිව්වෙ සිත. ඇවිදින්න කියනවා නම් ඒ සිත. වැතිරෙන්න කියනවා නම් ඒ සිත. ඇඳුම් මාරු කරන්න කියන්නේ සිත. නාන්න කියන්නේ සිත. හිත පීරන්න කියන්නේ සිත. සිත නැත්තම් එකක්වත් කරන්න පුළුවන්. නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙහෙවනවාද? ද මම කරන ක්‍රියාවක්ද? කෑම කන්න කියන්නේ සිත එපා කියන්නේ සිත. නැද්ද? හිතුණත් කනවා නැත්තම් නෙමෙට එපා. ඒ සිත නෙමෙයි කියන්නේ. එහෙනම් නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙහෙවන. හවුද නේද? හැබැයි අපි වරදවා දික්තියක් දාගෙන තියෙනවා අපේ සිතට මම තමයි කරන්නේ මේක. බලන්නෙත් මම අහන්නෙත් මම ගඳ සුවඳ දැනෙන්නෙත් මට රසත් මට සීත උෂ්ණ දැනෙන්නෙත් මට කල්පනා කරන්නෙත් මම. දාගෙන නැද්ද? හදාගෙන නැද්ද? එතකොට දික්ටි නේද? එහෙනම් එතකොට දැන් මනස මනස කියන්නේ විඥානය. හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයන්. පෙර භවයේ කර්මයේ වර්තමානයේ නාම රූප පත්‍ය විඥාන. වර්තමානයේ අපි විඳිනවා හඳුනා ගන්නවා හිත බලවත් වෙනවා. නාම ධර්ම තුනයි. ඒ නාම ධර්ම තුන ක්‍රියාත්මක වෙන්නේ මේ රූප ධර්මයක් එක්ක ශරීරේ අභ්‍යන්තරේ රූප ධර්මයක් එක්ක. නාම රූප පත්‍ය විඥාන. ඒ නාම රූප ක්‍රියාත්මක ඒ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන තාක්කල් විඥානය පැවැත්මක් තියෙනවා. ඒතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත් පෙර භවයේ මූල හේතුව කර්මයයි. ඒ කර්මය කිව්වේ සංකාරත් එක්ක පැටලිලා න්යාවේ මනස. සංස්කාර කිව්වේ කර්මවලට. පෙර භවයේ කර්මවලත් එක්ක පැටලිලා නෙමෙයිද මේ භවයට ආවේ මනස? ආ එහෙනම් හිතුවට හේතු මූල හේතුව කර්මය නෙමෙයිද? මූල හේතුව කර්මයයි. වර්තමානයේ නාම රූප දෙක නෙමෙයිද ප්‍රත්‍ය? වර්තමානයේ නාම රූප දෙක ප්‍රත්‍යය. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරගන්නවද අපි? විඥාණයට කැමතිද? කැමති නම් සංහාවයි. සිතට කැමති චක්කු විඥාණයට කැමති. මොකද නැති? හොඳ රූප බලන්න කැමති නැද්ද? මේරි ශබ්ද අහන්න කැමති නැද්ද? මේ සෝත විඥාණයට කැමති. හොඳ සුවඳවල් ආග්‍රහණය කරන්න කැමති නැද්ද? එහෙනම් තණ්හාව ශේ කළා. කැමතිනම් හදන විඥානය. මිහිරි රසයන්ට කැමති නැද්ද? ජීව විඥානය. ඒ විඥානයට කැමති. සීතල වෙලාවට උෂ්ණ උෂ්ණ වෙලාවට සීතල. ඒ සිතටත් කැමති. ඒ විඥාණයට ආ එහෙනම් කැමති කියන්නේ තෘෂ්ණාව ඊගා භවයටත් හදනවා. එතකොට හේතු ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ නැවත පිළිල කරනවා. ඒ කර්මයයි. ඒ සිතට කැමති. මනසටත් කැමති, බාහිර අරමුණු වලටත් කැමති. මේ දෙක නිසා හැදෙන සිතට මනෝ විඥාණයටත් කැමති. කැමති කියන්නේ චන්දරාගයයි. කර්ණ තුන එකතු කරන ස්පර්ශය මනෝ සංපස්ස, මනෝ සංපස්සජා වේදනා, කොසඤ්ඤා අන්න ගන්න. ඒවටත් කැමති. ඒතර කර්ම සකස් වෙනවද නැද්ද? ලෝභය, සිතේ උපදින ධර්මතාවය, මනසේ. උපදින්නේ. කැමති. එහෙනම් අන බුදුරජාන් වහන්සේ දේශනා එන හේතු අයින් කරන්න. මේ හේතුව කොතනින්ද අයින් කරන්නේ? තණ්හාවෙන් අයින් කරන්න පුළුවන්. උපාදානෙන් අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සංස්කාර වලින් අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආශ්‍රව වලින් අයින් කරන්න පුළුවන්. කාම ආශ්‍රව කාමයන්ට ඇලෙනවා. භව ආශ්‍රව භවයන්ට ඇලෙනවා. දික්ඛාශ්‍රව දික්ඛ වලට ඇලෙනවා. අවිද්‍යාශ්‍රව. අවිද්‍යාව තියෙන තාක් කල් කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ඛාශ්‍රව හටගන්නවා. එතන සිට හටගන්නවද? මහණෙනි තණ්හාව එතන ලගිනවා. තණ්හාව එතන පළපදියම් වෙනවා. පළපදියම් වෙලා අර හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත නැවත නැවත පිළියෙල කරනවා. ඒ පිළියෙල කරන්නේ පුච්චලයක් නෙමෙයි නාම රූප දෙකක්. දැන් කැමති පුජ්‍යලේකුටද? හැබැයි නෑ එහෙම එකක් ලෝකේ. එහෙම දෙයක් ලෝකේ නෑ. නාම රූප දෙකක් තියෙනවා. හොඳට පරීක්ෂා කරලා බලන්න, හොයලා බලන්න. එහෙනම් නැවත පිළියෙල කරගන්නේ නැත්තම් ඉතින් ඉවරයි. සසරින් නිවනට බණ කිව්වේ. ධර්ම දේශනාව අවසන් කරනවා. පැහැදිලිද කියන්නේ? පරිසෝපාදේ ආශ්‍රව වලින් අයින් කරන්න පුළුවන් සංස්කාර වලින් අයින් කරන්න පුළුවන් තෘෂ්ණාවෙන් අයින් කරන්න පුළුවන් උපාදානෙන් අයින් කරන්න පුළුවන් කැමැත්තෙන් අයින් කරන්න. හැබැයි ඒක ධර්මතාවය අයින් කරන්න තියෙන්නේ. ආශ්‍රවව ෂේ කළත් ඉවරයි ප්‍රවෘත්ති. කර්ම ෂේ කළත් ප්‍රවෘත්ති ඉවරයි. තෘෂ්ණාව ෂේ කළත් ප්‍රවෘත්ති ඉවරයි. උපාදානය අයින් කරගත්ත ප්‍රවෘත්ති ඉවරයි. කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවද උපාදාන. ඒ උපාදාන හතර අයින් කරගත්තද ඒත් ප්‍රවෘත්තිය වැටෙනවා. තණ්හාව අවසන් කළාද ඒ ප්‍රවෘත්තිය පැවැත්ම වැටෙනවා. ප්‍රවෘත්තිය ගැන පැවැත්. සංස්කාර අවසන්ද කර්මක්ෂය ඥානෙ උපදිවද ඒ ප්‍රවෘත්තිය වැටෙනවා. ආශ්‍රයකේ ක්ෂය ඥානෙ උපදිවද ඒ ප්‍රවෘත්තිය වැටෙනවා. ඒ නිවනයි. ප්‍රවෘත්තිය තියෙන තාක්කල් සසරයි. හැබැයි ඒ සසරෙදී සසර කැමතිනම් ජරා මරණ වලටත් කැමති වෙන්න වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වලටත් කැමති වෙන්නම වෙනවා. අකමැති වෙලා වැඩක් නැහැ. ඇයි? ලැබෙනවා. ඉතින් ලැබෙන දෙයක් අකමැති කියලා වැඩක් නැහැ. කැමැත්තෙන්ම ගන්න තමයි වෙන්නේ. ජරාවටපත් වෙන එක කැමැත්තෙන් ගන්න වෙන්නේ. අකමැති නම් මොකද කරන්න කියන්නේ? හේතු අයින් කරන්න කියනවා. ඒ අයින් කරන්නේ දුකෙන් නිදහස් වීමක් කියන්නේ. දුකටනේ අපි අකමැති. එහෙනම් අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ප්‍රියන්ගෙන් වෙන්නේ අප්‍රියන එක්කීම් කැමැතිද නොලැබීම අකමැති දේවල් ලැබීම අපි කැමැතිද අකමැතිද? අකමැති. ඒයි ඒවා දුක්. එහෙනම් ඒෙන් අයින් කරගන්න. දුකෙන් නිදහස් වෙන්න. ඒක සත්‍යයක්. ඒ දුක්ඛාරය සත්‍යයයි. ඒතර හේතුව චන්දරාගයේ සමුදාරය සත්‍යයයි. චන්දරාගයේ සාමුලින් අවසන්ද ඒ නිවනයි. මහණෙනි ඊට යන මාර්ගයක් මම පෙන්වලා තියෙනවා. අරියෂ්ඨාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා. මේ පියවර තුනයි තියෙන්නේ. දැන් දෙකක් තියෙනවා මම දන්නවා. පියවර දෙකක් තියෙනවා කට්ටිය. සීලයක් තියෙනවා. ධර්මයේ හොඳට අහලා තියෙනවා නම් සමාධියක් තියෙනවා. මේ තව එකයි අවශ්‍ය නැහැ. නෑ ඒක තමයි ඒකට තමයි බණ කිව්වේ. ඒ මොකටද? ප්‍රඥාවට. ඒකනේ දවසම. හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. දායක දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝ චිරන් රක්ඛාන්තමං පරන්ති රස කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන සෑම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු Thank you.